මම පන්සලකට යනකොට උත්සවයකට යනකොට දැන් සමහරුන්ට හරි තරහයි. ඉතලේ ලයිට් කපනවා, පන්සලට දෙන වතුර ටික කපනවා, බස් ටික නවත්තනවා. මේවා මේවා සාමාන්‍ය දේවල් බවට පත් වෙලා තියෙනවා. මම දන්නේ නැහැ මෙහි කොහොමුණාද කියලා. අපිව විහිළුවට ලක් කරන්න එපා. අපි හාස්‍යයට ලක් කරන්න එපා. ජනමාධ්‍ය මම දැකලා තියෙනවා මේ වගේ කතා කියනකොට පුන පුනා එක දානවා. දෙත් දානවා, හවසත් දානවා, රෑත් දානවා. පන්සලට යන්න එපා කියලා ඒක විහිළුවට ලක් කරනවා. මම හිතන්නේ මේක නතර විය යුතුයි. මාධ්‍යකරුවන් වශයෙන් මාධ්‍ය අයිතිකාරයා මේවා පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕනේ කියන එක අපි මතක් කරලා දෙනවා.